ආහාර සමුදයං පජානාති ආහාර නිරෝධං පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදාය පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිගානුසයං පටිවිනෝදෙත්වාස්මීති දිට්ඨිමානානුසයං සමෝහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උපාදිත්වා දිත්තේව ධම්මේ දුක්ඛ සන්තරෝ හෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි තුන් ලෝකේ තියෙන සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ උතුම් ධර්මය දේශනා කරපුවාම බුදුරජාණන් වහන්සේම සඳහන් කරනවා පින්වත් කුල පුත්‍රයෝ ඒකාන්ත පරිපූර්ණං ඒකාන්තං පාරිසුද්ධං ඒකාන්තං පාරිසුද්ධං ඒකාන්තං පරිපූර්ණං කියන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණව මේ ධර්මය අවබෝධ කරගන්න ඕනෑය කියන අදහසින් මේ ධර්මය තුළ සම්පූර්ණයෙන්ම දැසගෙන කටයුතු කරන බව සඳහන් කරලා තියෙනවා. එතෙන් පටන් චූල සීලය, මධ්‍ය සීලය, මහා සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී වශයෙන් ඒ උතුම් ධර්මය අවබෝධ වෙන මට්ටමකට තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න බව. ඉතින් මේ පිළිවෙත් ਵਿਚාරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුපපත් කරගෙන මමත් ඒ ආකාරයට බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල හික්මිලා උතුම් සැනසීමෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි මේ හැමදෙනාමත් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. එවැනි වූ පිළිවෙතක ඇති ප්‍රායෝගිකත්වය පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරලා සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවක් තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. ඉතින් අද දවසේ අපිට තියෙන්නේ ගැඹුරු කාරණාවක් පිළිබඳවයි සාකච්ඡා කරගන්න. ඊයේ දවසෙත් අපි කතා කරේ ආහාරය පිළිබඳවයි ආහාරයේ කොටසක් වන මනෝ සංචේතනාව පිළිබඳවයි මනෝ සංචේතනාව කියන්නේ මොකක්ද? ඒ මනෝ සංචේතනාව අපිට දැනගන්නවා කියන්නේ මොකක්ද? ඒ දැනගත්තා නම් යම් විදිහකින් මනෝ සංචේතනාව පිළිබඳව මනෝ සංචේතනාව විඥාණයට ආහාරයක් වෙනවා. ඒ විඥාණය නැවත නැවත සකස් වීම මේ මොහොතේදී සිද්ධ වෙනවා. භවගාමී ගමනකත් සිද්ධ වෙනවා. අපි එතනින් අද නැවත ආරම්භ කරලා ඉතින් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කාංකා විතරණ විසුද්ධිය කියන කොටසේ කොටසේ තියෙන ආහාර පිළිබඳව පටිච්චසමුප්පන්නව ආහාරය ආහාරයේ තියෙන පටිච්චසම්පන්නය ස්වභාවය පිළිබඳව අපි දැනගත යුතු తত্ত্বය පිළිබඳව තේරුම් ගන්නයි මේ අද දවසේ අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉන්නත් මේ මනෝ සංචේතනාව විඥාණයට ආහාරයක් වෙන්නේ කොහොමද කියන එක ප්‍රකට වෙන තැනක් තමයි මරණය. මරණ මොහොතේදී අපි තුල ඇතිවන්නා වූ සංචේතනාව. චුතිසිත කියන්නේ අපි නේද? ඒ චුතිසිතේ ඇතිවන චේතනාව. හින්දා මොකක්ද ඇති වෙන්නේ? ඊළඟ භවය භවය සකස් වෙනවා. ඒ කියන්නේ විඥානයක සකස් වීමක් වෙනවා. ඒතර ප්‍රකටම තැන. ඉතින් එහෙනම් අපි මේ භවය සකස් වුනේ පෙර භවයන් වල ඇතිවෙච්ච චුතිසිතේ චුතිසිත ඇතිවෙන්න හේතු වුණ පුඤ්ඤාවී අපුඤ්ඤාවී ආනෙන්ජාවී සංස්කාරයන් නේද? පෙර කරන ලද පින්පව් ආදිය ආන් ඒවා හේතු වෙලා තමයි මේ ජීවිතයක් අපිට සකස් වුනේ. ඒ වගේම අපි ඊයේ දවසේ සාකච්ඡා කළා මේ මොහොතේ ඇතිවන්නා වූ යම් කිසි විඥානයක හට ගැනීමට අපි මොන හරි දෙයක් හඳුනා ගන්නකොට ඒ හඳුනා ගැනීම සඳහා හේතු වෙන යම් දැනීමක් තියෙනවා දැනීමක් නැත්තම් එතන මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හඳුනා ගැනීමත් එක්ක දැන් මම මෙහෙම කරලා ගෙන්දර දිහා බලනකොට ඒ ගින්දර අඳුන ගන්නවා අඳුනගන්නේ පෙනීමේ දැනීම හේතුවෙන් ඒකත් එක්ක තව මනසේ දැනීමක් තියෙනවා අතීත සියලු කාරණා හේතු වෙලා නේද අතීතේ මම දැනගත්ත ගින්දර භයානකයි ගින්දර හේතු හින්දා සකස් වෙන එකක් කියලා දැනගත්ත දේවල් හේතු වෙලා ඒ පහළ වෙන විඥාණය හඳුනනවද නැද්ද මේක භයානක දෙයක් කියලා නේද එහෙනම් මනෝ සංචේතනාව මේ මොහොතේදීත් අපිට හටගන්න විඥාණයට හේතුවක් වෙලා අතීත හේතුවකුත් වෙලා වර්තමාන හේතුවකුත් හේතුවකුත් වෙලා. ඉතින් මේ වගේ මොකද අතීත හේතුනේ කොහොමද? ඊතා ඊතා අතීතයේදී පෙර භවයන් වල ඇති වුණා වූ මනෝ සංචේතනාව මේ නාම රූප පරම්පරාවට හේතු වෙච්ච හින්දා. ඒකින්ද විඥාණය හටගත්ත විඥාණය හින්දා ආයේ නාම රූප පරම්පරාව හටගත්තා. ඉතින් අන්න ඒ වගේ දිග ගමනක් යන එකකට එකක් ප්‍රත්‍ය වේවි හේතු වේවි දිග ගමනක් යන ගමන් තමයි අපි මේ ඉන්නේ. එතකොට දැන් මේ දිග ගමන කියලා කතා කරනකොටම අපිට හිතෙනවා මේකේ අකණ්ඩ ප්‍රවාහයක් ඇති කියලා. මොකක් හරි එකකට එකක් එකකට එකක් බැඳිච්ච එක දිගට යන මොකක් හරි ඇති කියලා. ඕක වැඩියෙන්ම දැනෙන්නේ මොකක් කියලාද? විඥානය කියලායි. අතීතයේ ඉඳන් එන මේ දක්වා ආපු සංසාර ජීවිතයේ ඒ කාලේ ඉඳන්ම ආපු මටම ආවේනික මගේම ආත්මය කියලා සඳහන් කරන්න පුළුවන් විඥානයක් කියනවා නේද හරිද දන්නේ නැහැ කිව්වේ අතීතයේ ඉඳන් මේ දක්වා අරගෙන ආපු නේද නැත්නම් ගිය අවුරුද්දේ ඉඳන් අද දක්වා ආපු විඥානයක් ඇයි මම කියලා ඔය ඉන්නේ නේද ඇයි අහවල්ලු කියලා ඉන්නේ නේද අහවල් අය මට මට මට තරහ වැඩ කරපු අය මට වෛරීසිත ඇති වෙන විදිහට නරක වැඩ කරපුවාගේ මම පරිගණ්ඩත් ඉන්නේ විඥාණයන්නේ පරිගණ්ඩින්නේ නේද එහෙනම් එහෙම තමයි අපිට දැනෙන්නේ ඔක තියනවා කිව්වත් නෑ කිව්වා ඉතින් එහෙම එකක් නෙවෙයි ඇත්තට මෙතන තියෙන්නේ මොකද්ද හැම විඥානයකම හට ගැනීම ඒ මොහොතේ ඇතිවන්නා වූ හේතුන්ගේ එකතුවක් හේතුන්ගේ එකතුවක් ආන්ගේ හේතු වෙච්ච එකතු වෙච්ච කාරණා හින්දා පටිච්චසමුප්පන්නයි කියන්නේ ඒකයි හරිද? යමක් නිසා යමක් ඇති වෙනවා. යමක් නිසා යමක් ඇති වෙනවා. මිසක්කා එහෙම අතන තියෙනවා මෙතන අතන ඉඳන් එනවා මෙහාට ඉඳන් එනවා අනාගතේ දක්වා යනවා කියලා එකක් නෑ. ඉතින් ඒක කිව්වට විශ්වාස කරන්න බෑ. කිව්වට විශ්වාස කරන්න බැරි දේ හින්දා අපිට දැනෙන්නේ කොහොම නෙවෙයි. ආන් ඒක හින්දා අපි මේ පිළිබඳ ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඇති වෙන ස්වභාවයක් තියෙනවා අපිට. මගේය මගේය කියලා දැනෙන ගතියක් තියෙනවා. ඒ මොකද ඊයේ වෙච්ච දේ මට මතක හින්දා පෙරේදා වෙච්ච දේ මතක හින්දා ඒ ඒ අය මතක තියාගෙන මගෙන් පරි ගන්නවා වාගේ තේරෙන හින්දා නේද මේ දේවල් ඒ අයම කරනවා කියලා තේරෙන හින්දා පින්නත් මේ මට මේ විඥාණය පිළිබඳව අන්න ඒ වගේ මේ වැඩපිළිවෙල පිළිබඳ අතීතයේ ඉඳන් මේ වර්තමානයේ දක්වා ආපු දෙයක් තියෙනවා කියලා ලොකු හැඟීමක් තියෙනවා අන්න ඒවා ඒවා හින්දා අපි ඒ ඒ පුද්ගලවාදයෙන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාපාදී බොහෝ දේවල් අපි අතින් සිදු වෙනවා. ඉතින් මේවා දත් මිටි කාලේ නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි. හේතු හින්දා සකස් වෙන යමක් තියෙනවා නම් පින්නන්නේ දත් මිටි කෑවට නවතින්න බෑ. දත් මිටි කෑවට නවත්තන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. ඒ දත් මිටි කෑම විතරක් හේතු වෙන මොකක් හරි තියෙනවා. නේද? අපි අදිස්ථාණයෙන් නවත්තන්න පුළුවන් අදිස්ථාණය නැති වීම විහිඳ විතරක් යමක් වෙනවා නම් අදිස්ථාණයෙන් නවත්තන්න පුළුවන් එහෙනම් ඒකට අදාළ නැතුව සිද්ධ වෙන දේවල් ඒකෙන් නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ හිතේ ඇතිවන්නා වූ හැඟීම් චේතනාවල් පිළිබඳව යථාභූත අවබෝධය ලබා ගන්නට නම් හිතේ ඇතිවන චේතනාවල් දෙස ඒ ඒ ධාරාව දිහාවට ඒ ගැලීම දිහාවට අපි අවධානය යොමු වෙලා ඉන්න ඕනේ අවධානය යොමු කරගෙන ඉන්න ඕනේ කියලා මම ඊයේ ආයතරයක් අර ගින්දර ගැන උපමාවක් වශයෙන් අරගෙන ඒකේ හැදෙන හැටි අඩු වෙන හැටි නැති වෙන හැටි ඔක්කොම දන්නවා අපි ගින්දරේ නේද අන්න ඒ වගේ ඊර්ෂ්‍යාව හැදෙන හැටි නැති වෙන හැටි නැති කරන්න කරන්න ඕන දේ ක්‍රෝධය හැදෙන හැටි දුක් හැදෙන හැටි ඉතින් පශ්චාත්තාප හැදෙන හැටි ඔක්කොම දන්නවා නම් ඒව නැති කරන්නත් දන්නවා නම් හරි ආන් එතකොට අපි කියනවා මේ චේතනාවල් පිළිබඳව දන්නවා කියලා. කොහොමද දන්නේ? දන්නවද දන්නේ හිතේ දුකක් ආවම ඒක නැති කරන හැටි විදිහට දන්නේ මොනවද? මූලකට වෙලා ආණ්ඩන එකයි තියෙන්නේ ඇති වෙන ගාන නේද? කවුරු හරි ආපුවම විලාපේ කියන එකයි තියෙන්නේ. ඒක තමයි අපි දන්න විදිය. නේද? ඒකට හරි ගියාද? ඒකට හරි ගියේ නැහැ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර ගැඹුරු දෙයක්ද බලන්න පින්නද මේ හැම දෙයක්ම නැති කිරීම නැති කරන විදිහ හේතුව දේශනා කරලා තියෙනවා. එතකොට මේ මනෝ සංචේතනාවට හේතුව විදිහට දේශනා කරන්නේ තණ්හාවයි. මනෝ සංචේතනාවට හේතුව විදිහට දේශනා කරන්නේ තණ්හාවයි. එතකොට පින්නන්නේ තණ්හාව නැත්තම් මේ සංචේතනා ඇති වෙන්නේ නැහැ. ඊළඟට මේකේ නැති කිරීම නිරෝධයක් නැති කිරීමක් ගින්දරක් දකින්නකොටම අපි දන්නවා ඔක නිවන්න පුළුවන් කියලා. ඒ වගේම මේකේ නැති කිරීමක් තියෙනවා. ඒ වගේම මේකේ නැති කිරීමේ ක්‍රමයක් තියෙනවා. අන්න ඒවා ගින්දර දකින්නකොටම අපි දන්නවා වතුර ගැහුවොත්, ගෝණි දැම්මොත්, වැලි ගැහුවොත් මේක නවත්තන්න පුළුවන් කියලා. අන්න එහෙම මේ අපේ හිතේ උපදින්නා වූ කෙලෙස් ධර්මත් නවත්තා ගන්න විදිහක් තියෙනවා. අන්න ඒ ඔක්කොම ධර්මයේ තියෙනවා. එහෙනම් ධර්මය ගවේෂණය කරනවා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය ගවේෂණය කරනවා කියන්නේ මේ මගේ වැඩපිළිවෙල මගේ වැඩපිළිවෙල හදාගන්න ඒ වාගේ ලක්ෂණ ගවේෂණය කරන එකයි. ඒවා හොයාගන්න එකයි මෙන්න මේවා මෙන්න මේවට හේතු මෙන්න මේවට මේවා නැති කරන විදිහ මෙන්න මේවා නැති කරන මාර්ගය නැති කිරීම මෙන්න නැති කිරීමේ මාර්ගය මේකයි කියලා අපි කරුණු කාරණා ඇතුව තේරුම් ගැනීම තමයි ධර්මාබෝධය කරන්න කරනවා කියලා කියන්නේ. ඉතින් එහෙමනම් දැන් අපි අද දවසේ කාරණාවක් සඳහන් කරනවා නම් කෙනෙකුට පින්වත්නි ධම්මානුපස්සීව වාසය කරනවා කියලා කියන්නේ මෙන්න මේ ධර්ම ප්‍රවාහය නැත්නම් මේ සිතුවිලි ප්‍රවාහය එන ගැලීම එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නොයේකුත් චේතනා එනවද නැද්ද? අන්න එන චේතනා දෙස තමන්ගේ සිතෙන්ම අනුපස්සීව වාසය කිරීමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ කොහොමද සඳහන් වෙන්නේ? සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය ධම්මානුපස්සීවා ධම්මස්මින් විහෙරති මේ එක එක එක එක උපදින්නා වූ එක එක කාමච්ඡන්ද ආදී ව්‍යාපාද ආදී ධර්මයන් එහි ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියන හැම දෙයක් පිළිබඳවම ඒකට හේතු වෙන ධර්මතා මොනවද කියලා හොයාගන්න එක. හරි. එතකොට අන්න ඒ ඒ ආකාරයට අපිට මේකේ අඩුවීම් වැඩිවීම් නැතිවීම් වෙනස් වීම මේ මොහොතේ උපදින සිතුවිල්ල නෙවෙයි ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ උපදින සිතුවිල්ල නෙවෙයි ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ උපදින සිතුවිල්ල නෙවෙයි ඊළඟ මොහොතේ එහෙමද නැද්ද මේ කෙනෙක්ව හොඳයි කියලා හිතනවා මේ නරකයි කියලා හිතනවා මේ කෙනෙකුට කෙනෙක් ගැන ඊර්ෂ්‍යා හිතෙනවා මේ නෑ ආය සන්තෝෂය හිතෙනවා නේද මේ එපා වෙනවා මේ ඕන වෙනවා මොන කර්මයක්ද මේ නේද එක්කෙනෙක්ම ගත්තාම උදේට ඕන වෙනවා හැන්දෑවට එපා වෙනවා. ආය උදේට ඕන වෙනවා ආය හැන්දෑවට එපා වෙනවා. ආය හැන්දෑවට ඕන වෙනවා උදේට එපා වෙනවා. නේ? ඉතින් මේ හැටියට තමයි අපේ වැඩ. ඕන කියලා හිතනකොට ඕනේ, එපා කියලා හිතනකොට එපා මේක එක දිගට රැක ගැනීමක් පුළුවන්කමක් නැත්තේ නෑ. ඉතින් අපි මේ පිළිබඳව ඒ පිළිබඳව දැඩි කල්පනාවකින් දැඩි අදිෂ්ඨානයකින් කටයුතු කරන්න ඕනේ. මොකද්ද මේ? මොකක්ද දැන් මම කරගන්න ඕනේ කියලා. ඉතින් තණ්හාවයි මේ ඔකොටම හේතුනේ පින්නත් නේ අනේ තණ්හාව මේකේ නැති කිරීම පිළිබඳව මොකක්ද කරන්න ඕනේ කියන එක සාකච්ඡා කර ගැනීම මම හිතන්නේ අද දවසේ වටින දෙයක් කියලා නැති කිරීම පිළිබඳව දැන් යමක යම් දෙයක පින්නත් නේ හැම වෙලාවෙම වෙනස් වෙන ස්වභාවය තියෙනවා හරිද යම් දෙයක හැම වෙලාවෙම වෙනස් වෙන ස්වභාවය තියෙනවා ඒ කෙරෙහි ලෝභයෙන් මම හිතියා කියලා ලෝභයක් ඇත්තටම කියනනම් මම දන්නවා නම් ඒක මට තේරෙනවා නම් ලෝභයක් මට ඇති වෙයිද හැම වෙලෙම වෙනස් වෙනවා නම් දැන් අපි බලන්න මගේ කියන දරුවා සහ අනුන්ගේ කියන දරුවා කියන මගේ කියන සංකල්පය මගේ කියන දරුවාට ඇති වුණේ කොහොමද? මට අදහසක් තියෙනවා. එයා මං කියන දෙයට අවනතයි කියලා. නේද? එයා කාලයක් යනකම් එයාගේ තියෙන බැඳීම, එයාගේ තියෙන ආදරය වෙනස් වෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. එතකොට එන්නේ එක වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න මට ලොකු කැමැත්තක් ඇති වෙන්නේ ඒකයි. වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න මට ලොකු කැමැත්තක් ඇති වෙන්නේ ඒකයි. එතකොට මේ ලෝකයේ පින්වත්නි යමක් අපිට වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න පුළුවන් බලහත්කාරකමෙන් තියාගන්න පුළුවන් මොනවා හරි තියනවද? මොනවාවක්වත් නැහැ. ආන් ඒක එහෙම දැනගෙනත් අපි අන්න එහෙම දැනගෙනත් දැන් මම කියනවා වෙනස් වෙන්න පුළුවන් වෙනස් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් මොකක්වත් නැහැ. නේද? ඒ වුණාට මම මේ අතන්ට කියනවා. තමන්ගේ ළඟින්ම ඉන්න දරුවෝ නැත්තම් ආදරය කරන අය අද හැන්දෑ වෙනකොට තමන්ගෙන් ඒ ඒ තමන්ගෙන් සම්පූර්ණයෙන්ම පියෝ වෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. ඒ ධාරාවන් වෙනස් වෙන්න පුළුවන් කියනකොට මේ අත මොනවද කියලාද? ඔව් වෙනස් වෙන්න පුළුවන් හැමදෙරේ ඒක තමයි අනිත් ස්වභාවය අපි ඒක දන්නවා කියන්නේ. නේද? අපි ඒක දන්නවා වෙනස් වෙන්න පුළුවන් කියලා දන්නවා කියලා කියයි. කිව්වට මොකක්ද තියෙන හැඟීම? නෑ ඒක වෙන්නේ නෑ වෙන්නේ නෑ වෙන්නේ නෑ කියන හැඟීමක් තියෙනවා. පුළුවන් කියලා හිතුවට වෙන්නේ නෑ කියලා හැඟීමක් තියෙනවා. අන්න ඒ හැඟීම තමයි බලාපොරොත්තු කරවන්නේ. ආන්ගේ හැඟීම ඇති නොවෙන්න ඕන අපිට. හරිද? මේ වෙනකොට තියෙන තණ්හාවල් තියනවද නැද්ද? මට දකින්න නැතුව ඉන්න බෑ, අහන්න නැතුව ඉන්න බෑ, විඳින්න නැතුව ඉන්න බෑ කියලා මට මේව නැහැ, මේව නැතුව බෑ. මට අහවල් අය මගේ දරුවෝ දකින්න නැතුව ඉන්න බෑ කියලා අම්මලා කියන්නේ තාත්තලා කියන්නේ හරි ආඩම්බරෙන් හරි නිකන්. නේද? එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ මට කියලා. හ්ම්. එතකොට ඒවැය තියෙන භයානකම දන්නේ දන්නේ නැතුව එහෙම කියන්නේ. එතකොට ඒ තමයි තණ්හාව. ඇතුලෙන් තියෙන මට තව දකින්න ඕනේ, තව දකින්න ඕනේ, තව අහන්න ඕනේ, තව විඳින්න ඕනේ, තව කන්න ඕනේ නේද? කියලා කාපු දේවල්ම කන්න මගේ හිත මගෙන් ඉල්ලනවා. බීපු දේවල්ම බොන්න ඉල්ලනවා. නාපු දේවල්ම නාන්න ඉල්ලනවා. ආ දැක්ක දේවල්ම දකින්න මගේ හිත ඉවරක් නැතුව ඉල්ලනවා පින්නත් නේ. ආන්ගේ ඉල්ලීම තියෙනවද දන්නේ නැහැ. ආන්ගේ ඉල්ලීම තියෙනවද දන්නේ නැහැ දැන්ට. තමන්ගේ හිතේ. නැහැ. ආ නෑ නෑ එහෙනම් මට තමයි තියෙන්නේ ඔක්කොම ටික. නේද? ඈ කොච්චරක්නම් ඉල්ලනවද? අන්නේ ඔක්කොම මොනවද? තණ්හාවයි. හරිද? මේ ඉල්ලීම් ඉල්ලන්නේ මොනවද කියලා බලන්න පින්නන්නේ ඔක්කොම ඉල්ලන්නේ අතීතයේ දැක්ක දේවල්, අතීතයේ අහපු දේවල්, අතීතයේ විඳපු දේවල්මයි. අතීතයේ ඇහැට පෙනිලා, කනට ඇහිලා, නාසයට දිවට ශරීරයට දැනිලා අහපු කියපු විඳපු දේවල් නැවත ඕනේ නැවත ඕනේ නැවත ඕනේ කියලා ඉල්ලනවද නැද්ද? ඉවරක් නැතුව ඉල්ලනවා අපේ. නේද? මේ හිත දුන්නේ නැත්නම් හරියට රිදවනවා. එතකොට අන්න ඒ ස්වභාවයේ තියෙන මේ දේවල් මේ චේතනා ආදිය දැන් මේ ලෝකේ තියෙන දේවල් ඉල්ලන්නේ මේ ලෝකයේ ওই ඉල්ලන දේවල් ඔක්කොම වෙනස් වෙනවා කියලා Taman ඇතුලාන්තයෙන් දැක්කා නම් ඇතුලාන්තයෙන් දැක්කා නම් මගේ හිත ඕවා ඉල්ලයිද? මගේ හිත මේවා ඉල්ලයිද? නෑ. ඒවා මට ඕන හැටියට තියාගන්න පුළුවන් දේවල් නෙවෙයි. එහෙනම් මගේ හිත මේවා ඉල්ලන්නේ මගේ හිත මේවා ඉල්ලන්නේ මොකද? මගේ හිත මේවා ඉල්ලන්නේ මොකද? ඒවා එහෙම තියාගන්න පුළුවන් වෙනස් වෙන්නේ නෑ කියන අදහසින්දා. වෙනස් වෙන්නේ නැහැ විතරක් නෙවෙයි පින්වත්. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ විතරක් නෙවෙයි. ඒ කියන්නේ වෙනස් වෙනවා හැම වෙලෙම විතරක් නෙවෙයි. ඒ වෙනස් වීම සිද්ධ වන්නේ මේ මනෝ සංචේතනාවන්හි මට ඕන විදිහටද? නැහැ. දැන් ආදරය කියන්නේ මනෝ සංචේතනාවක්, ඊර්ෂ්‍යාව කියන්නේ මට මනෝ සංචේතනාවක්, ක්‍රෝධය, වෛරය, මාන්නය ඔක්කොම මනෝ සංචේතනාවක්. ඔය වෛරය මේ අය ඉල්ලගත් එකක්ද? නැහැ. හැබැයි ඇවිල්ලා තියෙන එක ආපහු දෙන්න පුළුවන්ද? අනේ මට මේ වෛරය පවන්න ඕක පැත්තකට බෑ. ඉල්ලගත්තෙත් නෑ ආපහු දෙන්නත් බෑ. ඉල්ලගත්තෙත් නෑ ආපහු දෙන්නත් බෑ. ඉතින් හරි කරදරයක් මේ. අන්න ඒ වගේ තමයි මගේ ළඟ සහ අනුන්ගේ ළඟ තියෙන හැම වස්තුවකම ওই ලක්ෂණය තියෙනවද නැද්ද? මට ඕන හැටියට එකක්වත් තියාගන්න පුළුවන්කමක් ඇත්තෙත් නෑ. මොකක්වත්ම නෑ. එහෙනම් හැම වෙලේම වෙනස් වෙනවා මදිවට මට ඕන හැටියට වෙනස් කරගන්නත් බෑ. ලැබිච්ච දෙයක් තියාගන්නත් බෑ නේද නොලැබිච්ච දෙයක් මට ඕන විදිහට හදාගන්නත් බෑ ඉතින් මෙහෙම ප්‍රාර්ථනා කරාට මෙසේ වේවා කියලා උනොත් උනොත් හරි එහෙම නැතුව එහෙම නැතුව මට කරගන්න බෑ අන්න ඒ අසරණකම අපි ළඟ හොඳටම තියෙන හින්දා ඒ අසරණකම හොඳටම තියෙන හින්දා පින්නත් නේ මොකුත් දන්නේ නැති අපි හැම වෙලේම මොකද කරන්නේ හැම වෙලේම ඉල්ලනවා කාගෙන් ඉල්ලනවද දන්නේ නැහැ නේද? ඉල්ලන්නේ නැද්ද? අනේ මගේ දරුවන්ට කරදරයක් වෙන්න එපා කියලා ඉල්ලනවා. නේද? වේවා නොවේවා කියලා ඉල්ලනවා ඇති තරම්. නේද? බාරහාර වෙනවා. නේද? මම මේ කරපු දේවල් හේතුවෙන් මට මෙහෙම වේවා කියලා මෙහෙම මෙහෙම වේවා කියලා ඉල්ලනවා. අනේ මෙහෙම වේවා කියලා ඉල්ලනවා. නොවේවා කියලා ඉල්ලනවා. නේද? පහන්තිය තීලනවා සමහර කට්ටිය. දුම් අල්ලල්ලා ඉල්ලනවා සමහර කට්ටිය. නේද? ඉල්ලන්නේ කොහෙන්ද කියලා දන්නේ දන්නේ නැහැ. ඇයි ඔය? ඇයි ඉල්ලන්නේ? අර ගින්දර ඇවිලීගෙන මේ පැත්තට එනකොට අපි ඉල්ලනවාද කාගෙන් හරි? අනේ අර ගින්න නිවේවා. නිවේවා කියවට නිවෙනවද? එහෙනම් කාගෙන්වත් ඉල්ලලා වැඩක් නැහැ මොකද කරන්න ඕන? ආ නේද? නිවන් දවන කටයුතු කටයුතු කරගන්න ඕනේ. අන්න ඒ වගේ මේ ඇතුලේ ඇතිවන කෙලෙස් ධර්මයන් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ඉල්ලන සිත් පහළ වෙන්නේ පින්වත්නි අපේ තියෙන නොදන්නාකම හිඳයි නොදන්නාකම හිඳයි එහෙම ඉල්ලන්න සිත් පහළ වෙන්නේ නැත්තම් ඉල්ලන්න එන්නේ ඒ පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙනවා කියලා නොදන්නාකම හිඳයි ඉතින් මෙන්න මේ අපේ සිත අපේ තුලින් දකිමින් අපේ ඇතුලාන්තය අපේ තුලින් දකින්න අවශ්‍ය කරන මේ මේ ධර්ම ප්‍රවාහය නැත්නම් මේ සිතුවිලි ප්‍රවාහය මගේ තුලින් තේරුම් ගන්න නම් මගේ තුලින් ඒක ගවේෂණය කරන්න ඕනේ ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ කියලා දැන් අපි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කියලා සාකච්ඡා කරා. දැන් කරන්න දැන් මොකද්ද මේ කරන්න? අද අපි මේ සාකච්ඡා කරන දේ තුලින් තමන් ප්‍රායෝගිකව කරන්නේ මොකද්ද? තමන්ගේ සිතුවිලි දිහා බලනවා. නේද? එතකොට හැම කාමච්ඡන්දයක්ම සකස් වීම හැම ව්‍යාපාදයක්ම සකස් වීම කියලා බලනකොට ඔන්න අපිට තේරුණා තණ්හාවයි මේකට හේතු වෙලා මේ සංචන සංචේතන ඇති වෙන්නේ කියලා. එතකොට මේ උපදින තණ්හාව ඇති වෙන්න හේතුව මේක තියෙන මේ අවිද්‍යාව හේතුවෙන් තමයි. එහෙනම් මොකද්ද අවිද්‍යාව? ත්‍රිලක්ෂණය දන්නේ නැහැ චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ නැහැ කියන එකයි. එහෙනම් ත්‍රිලක්ෂණය දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? ත්‍රිලක්ෂණය මතු කරගන්න ඕනේ. ත්‍රිලක්ෂණය මතු කරගන්නේ කොහෙන්ද? අර ධර්ම මාලාව නැත්තම් අර සංචේතනා පෙරහැරක් තියෙනවා උතන නේද? අපිට චේතනා පෙරහැරක් තියෙනවා නේද? ඇයි? මේ දැන් ඉන්නකොට මේ හැම හිතක් එක්කම මොකක් හරි අදහසක් අදහසක් ඇති වෙනවා. කවුරුන් හෝ ගැන හරි අදහසක් ඇති වෙනවා. මොන හරි වස්තුවක් ගැන හරි අදහසක් ඇති වෙනවා. කැමැත්තක්, අකමැත්තක්, ප්‍රියභාවයක්, අප්‍රියභාවයක් ඊර්ෂියාවක්, ක්‍රෝධයක්, වෛරයක්, ආදරයක්, මාන්නයක්, ගිජුකමක්, කෑදරකමක් මේ වගේ ඇති වෙන සියලු අදහස් පින්නත් මේ චේතනා. ඒකට එකක් පිටිපස්ස එකක් පිටිපස්ස එකක් පිටිපස්ස මේ වගේ චේතනා රැල්ල එනවා. ආන් ඒක දිහා හොඳට ගවේෂණය කරමින් බලාගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ හැම චේතනාවක්ම අතීත හේතු හින්දා සකස් වෙන එකක්. අතීත හේතු හින්දා සකස් වෙන එකක්. හරියට අතීත හේතු එකතු වෙලා හේතු වෙලා සකස් වෙනවා වගේ. මේ බලන්න. ඔන්න උදේ මේක අපි තේරුම් ගමු පොඩ්ඩක්. හරියට තේරුම් ගමු ආයතරයක් මේවා මම කියලා තියෙනවා. නමුත් මේවා මේවා ආය ආය තේරුම් ගන්න ඕන අපි අපිට සංකල්පයක් විදිහට හැදෙන්න ඕන හින්දා. හරිද? මේවට කියන නංගම් මේවට කියන මේවා හඳුන්වන නම් නොදැනගත්තත් ප්‍රශ්නයක් නැහැ. අදහසක් විදිහට අපිව ගවේෂණය කරලා අපිට මේක දැනෙන්න ඕනේ. දැන් ඔන්න උදේම මම හොඳට ඉන්නවා. දැන් මගේ හිතේ එන දැන් මම මගේ හිතේ එන සිතුවිලි දිහා බලාගෙන අපි දවසක් ගෙවමු පොඩ්ඩක්. හරිද? අපි ටික වෙලාවක් ගත කරමු. දැන් මේ හරියට නිකන් අර ම්ම් හෘද ස්පන්දනය එහෙම මනින්ද උපකරණයක් හයි කරනවා නේද වෙලාවකට. අසනීපුනහම. ඒකේ මොකද වෙන්නේ? හොඳ වැටෙනවා මේක නේද? අන්න ඒ වගේ දැන් අපි මේ සූදානම් වෙන්නේ අපේ හිතේ ඇතිවන චේතනාවන් පිළිබඳ බල බල යන්න මොකද මේ උනේ කියලා. හරි? එක සිද්ධියක් අරගෙන බලනවා. උදේම මම යනවා. වැඩට යනවා. ඉතින් හොඳ හිතක් තියෙන හොඳ චේතනාවක් තියෙන කරුණාවන්ත මෛත්‍රී චේතනාවලින් යනවා. හරි? ඒ එන්නේ මේ කරුණාවන්ත මෛත්‍රී චේතනාවත් එන්නේ අතීතේ මම අන් අය ගැන මෛත්‍රියෙන් මෙනෙහි කරපු හින්දා. එනකොට මෙන්න කවුරු හරි තමන්ගේ කාර්යාලයේ කෙනෙක් නුරුස්සන වැඩක් කරනවා. දකිනවා. දැන් මොකද වෙන්නේ? අන්න උඩට ආවා. මෛත්‍රී කරුණ වයින් ගිලා මොකක්ද ආවේ? අන්න දේශයක් ආවා. දැන් සද්ද නැහැ. හරි. නමුත් දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට දැන් මේ දේශය එනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කේලම් වගේක් කියලා යනවා. කේලම් ටික මට කියනකොට මට ඇති වෙන්නේ ඒ ගැන අවබෝධයක්. නේද? මේ ආ මේකයි මේකයි මේකයි කියලා. අන්නේ කේලම් එක්ක හැදිච්ච හිත් වේලියක් තියෙනවා. දැන් එතනින් එහාට මගේ ජීවිතේ කොහොමද? අර උදේ නුරුස්සන එකයි දැන් මේ කියපු කේලමනේ එකතු වෙලා හේතු වෙලා ඊට වැඩිය ලොකු චේතනාවක් හැදෙනවා නේද? ඊට වැඩිය ලොකු චේතනාවක් හැදෙනවා. දැන් කවුරු හරි ඇවිල්ලා දැන් මොකද කරන්නේ? අර වැරදි වැඩේ කරපෙන්න ඇවිල්ලා මට බැනලා යනවා. දැන් බයිනකටත් මට ඇති වෙන්නේ මොනවද? සිතුවිලි. නේද? දැන් මොකද වෙන්නේ ඊට පස්සේ? අර නුරුස්සන වැඩේ කරපු එකයි කේලම් අහපු සිතුවිලි, බයිනකට ඇති වෙච්ච සිතුවිලි ඔක්කොම හේතු වෙලා එකතු වෙලා ඊටත් වැඩිය ලොකු තරහක් දැන් හැදෙනවා. නේද? හැම වෙලේම මේක හැදෙන්න පටන් ගන්නවා. ඉවරක් නැතුව ඒක හැදෙන්න පටන් ගන්නවා. මොකද කියන්නේ? එහෙමද නැද්ද? ආ. දැන් මොකද කරන්නේ මේ මිනිස්සයා ඇවිල්ලා මගෙන් වැඳලා අඬලා සමාව අරගෙන යනවා. හරි දැන් මොකද වෙන්නේ? අනේ පව් කියලා දැන් කරුණාවන්ත සිතුවිල්ලකුත් ඇති වෙනවා. හරිද? මොන දැන් ගොඩවල් හතරක් තියෙනවා මෙතන. මොනවාද? කේලං නුරුස්සන වැඩේ කරපු වෙලාවේ ඇතිවෙච්ච සිතුවිලි, කේලං කියපු වෙලාවේ, බැන්න වෙලාවේ සහ සමාව ගත්ත වෙලාවේ නේද? වැදලා අඬලා සමාව ගත්ත වෙලාවේ ඇතිවෙච්ච සිතුවිලි ගොඩක් දැන් මගේ අතීතයේ තියෙනවා. නේද? දැන් එකපාරටම අපිට හරියට අනුකම්පා හිතෙනවා අරයා ගැන වෙලාවකට. නේද? ඒ මොනවා හින්දාද? ඒ මොනවා හින්දාද? අර මට මටම ඇතිවෙච්ච අර එයා වඳින වෙලාවේ අඬන වෙලාවේ ඇතිවෙච්ච සිතුවිලි හේතු වෙලාද නැද්ද දැන් අනුකම්පාවක් ඇති වෙන්නේ? ඒ වෙලාවේ ඇහැට දැක්කේවා කනට ඇහිච්චේවා හේතු වෙලා තමයි අනුකම්පාවක් ඇති වෙන්නේ. දැන් ඒක පාටම හිතෙනවා වැන්දට නේද ඇඬුවට ඊට කලින් කියපෙව්වා කලින් මට බයින වෙලාවේ කියපෙව්වා කියලා එක පාට මතක් වෙනවා අන්න තුන්වෙනි ගොඩේ මතක් වෙනවා තුන්වෙනි ගොඩෙන් මෙහෙට මතකය ආව ගමන් මොකද වෙන්නේ? දැන් හැදෙන්නේ වෙන එකක්. දැන් මොකද්ද? ඕනෙම නෑ නේද? කරුණාව අයින් වෙලා තරහක් උපදිනවා. එතකොට හතරවෙනි ගොඩෙන් මිශ්‍ර වෙන්නේ නැතුව අනිත් ගොඩවල වලින් මිශ්‍ර වුණොත් තරහයි. දැන් වෙලාවට දෙකම මිශ්‍ර වෙනවා. එතකොට නේද කොහාටත් නැහැ. ඉතින් සැරෙන් සැරේ සැරෙන් සැරේ මට පහළ වෙන හිත් එදයි ඒ වෙලාවෙන් පස්සේ මට පහළ වෙන සිත් මෙන්න මේ අතීතේ ගොඩවල් හතර එකතු කරගෙන එකතු වෙවි හේතු වෙවි එකතු වෙවි හේතු වෙවි එක සැරයකට කරුණාවකුයි එක සැරයකට ආදරයකුයි එක සැරයකට ආය තරහකුයි එක සැරයකට ආය ඔහොම සැරෙන් සැරේ වෙනස් වෙනස් වෙනස් වෙනස් සිත් පහළ වෙනවද නැද්ද? අන්න අපේ අපි මේ බලාගෙන තියෙන්නේ මොකක්ද හද? මගේ සිතුවිලි ටික හැදෙන විදිහ ගැන. හරිද? එහෙනම් ඔන්නෝම බලාගෙන ඉන්න හිටියම. දැන් මට පේනවා තේරෙනවා මේ හැදෙන සිතුවිලි මේ මොහොතේ මට යාගෙන කරුණාවක් ඇති වෙනවා නම් ඊළඟ මොහොතේ තරහක්. ඊළඟ මොහොතේ ආය තරහක් ඇති වෙනවා නම් ඊළඟ මොහොතේ කරුණාවක්. නේද? එනත්ත මේ මොහොතේ කරුණාවක් ඇති වුණා නම් 100ක ඊළඟ මොහොතේක 80ට අඩු වෙලා. නේද? ඇයි ඒ? මොනවෙන්ද ඒක හැදෙන්නේ? අර ගොඩවල් හතර මිශ්‍ර වෙලා හේතු වෙලා එකතු වෙලා හේතු වෙලා මොන ගොඩවල්ද කලින් ඇති වෙච්ච සිතුවිලි නේද කලින් ඇති වෙච්ච සිතුවිලි හේතු වෙලා එකතු වෙලා දැන් මේ වෙලාවේ පහළ වෙන සිතුවිල්ල අන්න අර වගේ හැම වෙලේම හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? ඉන්නකෝ ඇත්තට මට මේ තරහ හරියන්නේ නැහැ. මට එයා ගැන කරුණාව හොඳයි කියලා මං මේ වෙලාවෙන් පස්සේ අන්න අර හතරවෙනි ගොඩෙන් විතරක් මිශ්‍ර කරගන්නවා කියලා මට ඕන විදිහට මේ ධර්මය උපදවා ගන්න පුළුවන්. මට ඕන හැටියට මගේ සිතුවිලි උපදවා ගන්න පුළුවන්. මම හතරවෙනි ගොඩෙන් විතරක් මිශ්‍ර කරගන්නවා. මං හතරවෙනි ගොඩෙන් මගේ මේ සිතුවිල්ල හදා ගන්නවා. අනිත් ඒවා ගන්නෑ කියලා. මට පුළුවන් ද අනුන් ගැන ඇති වෙන තරහ වෙනුවට හොඳ සිතුවිලි ඇති කරගන්න මේ ෂණයේ තීරණයක් කරන් පුළුවන් ද? ඒක මං කරන දෙයක්ද නැත්නම් සිද්ධ වෙන දෙයක්ද? ඒක මං කරන දෙයක්ද සිද්ධ වෙන දෙයක්ද? ඒ වැඩ පිළිවෙල මං කරන එකක් නෙවෙයි නේද සැරෙන් සැරේ සැරෙන් සැරේ අරයා ගැන හොඳ සිතුවිලි ඇති වෙනවා නරක සිතුවිලි ඇති වෙනවා. පළවෙනි කොටවල් තුනේ මිස් වෙලා આવොත් නරක ඒවා හතරවෙනි කොට මිශ්‍ර වුණොත් හොඳ ඒවා ඒ මිශ්‍ර වෙන ප්‍රමාණය අනුව තමයි හොඳ නරක තීරණය වෙන්නේ විටක එක ළඟ ළඟ හොඳත් හිතෙනවා නරකත් හිතෙනවා නේද මේ වගේ සැඩ පහරකට අහු වුණා වාගේ මේ මගේ හිත තුළ ඇති වෙන චේතනා අතීත දේවල් අතීත දන්න දේවල් අතීත අහපු දේවල් විදපු දේවල් කෙටියෙන් කියනවා නම් සිත්වල පහළ වෙච්ච දේවල් අනුව මට මේ වෙලාවේ එක එක යන සිතුවිලි පහළ වෙනවා අන්න ධම්මානුපස්සීව වාසය කරන කෙනා ඔය මනෝ සංචේතනාව ගැන ඔන්න ඔය වගේ තේරුම් ගන්නවා පින්නත් නේ මේ චේතනාව එහෙනම් හැම වෙලේම වෙනස් වෙනවා නම් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ඒ වෙනස් වීම මට ඕන හැටියට නෙවෙයි නම් වෙනස් වෙන්නේ ආත්මද අනාත්මද අනාත්මයි හැම වෙලේම වෙනස් වෙනවා නම් අනිත්‍ය නම් සැපද දුකද? දුක. ඇයි? අනිත්‍ය නම් දුකයි. ආ දැන් බලමු පොඩ්ඩක් ඕක විමසලා. දැන් මගේ ධාරාව මම තේරුම් ගත්තා. දැන් මම අපේ දරුවාගේ ධාරාව පැත්තට යනවා. මොනවද මේ සිතුවිලි ධාරාව පැත්තට? මගේ සිතේ දරුවා ගැන තියෙන ආදරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ මොකද උනේ? අඩු වැඩි වෙනවා, වෙලාවකට තරහ යනවා, ඕනෙම නැහැ කියලා හිතෙනවා, ඕනමයි කියලා හිතෙනවා. අන්න එහෙම එකක්. නේද? දරුවාටත් මං ගැනත් එහෙමවද නැද්ද? නේද? ආ ඒකනේ වැඩි. මං ගැන අනිත් අයට තියෙන ආදරය හැම වෙලේම මම පිළිගන්න අකමැති ඒවා. කියන්න බලන්න හැම වෙලේම අපේ ඔව් නේද? හැම වෙලේම එක වගේ නෙමෙයි හැම වෙලේම එක වෙනස් වෙනවා. වෙලාවකට ගොඩක් වැඩියෙන් වෙලාවකට ගොඩක් අඩුවෙන් වෙලාවකට ඇරින. මොකද ඇරින? මොන ආදරේද තරහෙන් ඉන්නේ? නේද? මම වෙලාවකට මහා භයානක කතාවක් අහනවා. කට්ටිය නම් ටිකක් අකමැති. නමුත් ඇත්ත නම් ඒකයි. ඔය ළඟින්ම අපි තියාගෙන ළඟින්ම ඉන්න ගොඩාක් ආදරය කරන අය ඉන්නව නේද? ඒ අය ගැන එක සැරයක්වත් මේ වගේ අදහසක් ඇති වෙන්නේ නැද්ද බලන්න. සංසාරේවත් එපා කියලා. මොකද කියන්නේ? සංසාරේවත් මට එපා. නේද? දකින්නවත් එපා කියන අදහසුත් පහළ වෙච්ච වෙලාවල් තියෙනවා. ආන්ගේ පහළ වෙච්ච අදහස නපුරු හොඳ නැති කද දන්නේ ඒක තමයි හොඳම හොඳම එක. ඇයි? සංසාරේවත් එපා තමයි මේ සංස්කාරය. ළඟ ඉන්න අය නෙවෙයි නේද? මේ සංස්කාරය මොකද මේ සංස්කාරය හරිය භයානක භයානක දෙයක්. එහෙනම් අන්න ඒ තරමටම වෙනස් වෙනවා මේ සිත. එහෙනම් අනුන් ළඟත් ඒ විදිහටම වෙනස් වෙනවා. ওই විදිහටම වෙනස් වෙනවා. ආන් ඒ වෙනස් වීම හින්දා වෙනස් වෙන ස්වභාවයේ හින්දා පින්නත් නේ ඒක තේරිච්ච අයට මේ බලන්න සංසාරයත් එපා කියන්නේ ඒකයි. මං අහන මේ අත්තන්ගේ අනුන්ගෙන් මොන්න තරම් ලොකු බැඳීමක් ලොකු ආදරයක් හිතට ලොකු සැනසීමක් ඇති වෙන ලෙන්ගතුකමක් දැනුණත් ඒ දැනෙන ලෙන්ගතුකමත් එක්කම ආදරයත් එක්කම මිශ්‍ර වෙච්ච ප්‍රශ්නයක් මට එනවද නැද්ද? ඒ දැනෙන වෙලාවේ ලොකු ප්‍රශ්නයක් එනවා. මොකද්ද? වෙනස් වෙයිද දන්නේ නැහැ. වෙනස් වෙයිද දන්නේ නැහැ. <laughs> වෙනස් වෙයිද දන්නේ නැහැ කියලා බයක් ඇති වෙනවද නැද්ද? නේද? ආන්ගේ බයෙන්, ආන්ගේ තැතිගැන්මෙන්, ආන්ගේ පීඩණයෙන් හැම වෙලේම ඉඳ වෙනවද නැද්ද? කොච්චර ලොකු දේවල් ලැබුණා නේද ඒ මොකද අන්න ධම්මානුපස්සීව වාසය කරන කෙනා දැනෙනවා අනුන්ගේ ආදරය එයාටවත් අයිති නෑ එයා මට පොරොන්දු දෙන්නේ එයාටවත් අයිති නැති එක පිළිබඳ වගේ කියලා කවුරු හරි මට කියනවා මම ඔයාට අහවල් කම්පැනි රස්තාවක් දෙන්න මං අහනවා ඔයාගේ දෙ කම්පැනි එක <laughs> නේද ඈ මගේ එයාගේ නොයන ආයතනයක රැකියාවක් දෙන්නම් කියලා මට කියනවා නම් ඒ ගැන මට විශ්වාසයක් තියන්න පුළුවන්. කවුරු හරි කියනවා මම හැමදාම ආදරෙන් ඉන්නම් කියලා. හැමදාම ආදරෙන් ඉන්නම් කියලා කවුරු හරි කියනවා. මොකද්ද අපිට දැනෙන්න ඕන? සංචේතනාව ගැන දන්නේ නැති අය හිතනවා දෙවියෝ දුන්න දේ මටම ලැබෙන දේ වෙන කාටවත් නොලැබිච්ච දේ මේක තමයි වටිනම දේ කියලා ඒකට නේද ඒක නිකන් කවදාකවත් වෙනස් වෙන්නේ නැති දෙයක් වගේ තමන්ගේ හිතේ සංකල්ප හදාගෙන ඒකට බැඳෙනවා. ධර්මය දන්න කෙනෙක්ට මේ කිව්වොත් එහෙම එයාගෙන් අහන්නේ මොකද්ද? ඔයාට හොඳටම විශ්වාසද? හැමදාම හැම මොහොතකම ආදරෙන් ඉන්නම් කියලා කියන එක ගැන විශ්වාසද? නේද? එයාගෙනුත් අහයි. ඒ ඇහුවත් නැතත් මේ අනිත්‍ය මේ මේ සකස් වෙන සකස් වීම දැනෙච්ච කෙනෙක්, තේරුම් ගත්ත කෙනෙකුට අනුන්ගේ දේවල් ගැන මොකද නපුරුකමකට නෙවෙයි පින්වත්නි. ඒ කට්ටිය ගැන අපි විශ්වාස කරන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒක ඒක එයාටවත් පාලනය කරන්න බැරි එකක්. එතන හේතු හින්දා සකස් වෙන එකක්. මිසක්කා එතන මට කියලා ගන්න පුළුවන් එකක් ඇත්තේ නෑ. මට කියලා ගන්න පුළුවන් එකක් ඇත්තේ ඇත්තේ නැති බව තේරුම් ගන්න. අන්න ඒ වගේ තමන්ගේ අනුන්ගේ වශයෙන් මේ සියල්ල තේරුම් ගන්න පින්වත්නි අපි මෙන්න මේ අපේ හිත තුළ උපදින ධර්මයන් පිළිබඳව අපේ අවධානය යොමු කරලා බලා ගන්න ඕනේ. එහෙනම් මේ මොකද්ද හොයාගන්නේ? අනිත්‍ය ලක්ෂණයත් මේ දේවා හැම වෙලෙම වෙනස් වෙන බවත් වෙනස් වෙන්නේ මට ඕන විදිහට නොවන බවත් කියන අනාත්ම ලක්ෂණය විතරක් නෙවෙයි මේ වාගේ එල්බ ගත්තොත් මේ අනිත්‍ය දේවල් නිට්ටයයි කියලා මම ගත්තොත් අනිවාර්යයෙන්ම මගේ මගේ సంతානය තුල අනිවාර්ය ලොකු දුකකට පත් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒකින්ද මේ ධම්මානුපස්සනාවකින් අපේ මේ හිත තුළ උපදින ඒ ධර්මයන් ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඒ ඒ වගේ දැන් අපිට තියෙන කෑදරකම් ගිජුකම් ආදරය ආදී දේවල් අනුන්ගේ සිත්වල සහ තමන්ගේ සිතේ ඇතිවීම ඔන්න ඔය විදිහට මගේ පාලනයකින් තොරව සිද්ධ වෙන බව අපි හොඳින්ම හොඳින්ම අත්දැක ගන්න ඕනේ. ඒ අත්දකින්න නම් මේ ධාරාව අත්විඳින්න ඕනේ. මේ ධාරාවත් එක්ක එක දිගට වාසය කරන්න පුරුදු කරන්න වෙනවා හිත. ඒකට තමයි අපි කතා කරේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකාවේතරණ විසුද්ධි ආදී වශයෙන් කතා කරේ. ඔන්න ඔතෙන්ට එන්නයි මේ කාංකාවේතරණ විසුද්ධි කොටස. එතකොට එයාට පුළුවන් තමන්ගේ සිතුවිලි ධාරාව ගවේෂණය කරන්න අධ්‍යයනය කරන්න ඒක තුලින් මොනවද යා මතු කරගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මතු කරගන්න ඕනේ. ඉතින් ඒකට කියෝ කියෝ විතරක් ඉඳලා බෑ බණ කියලත් බෑ බණ අහලත් බෑ නේද? තමන්ගේ හිත ශක්තිමත් හිතක් බවට පත් කරගන්නවා. තමන්ගේ චිත්තසංතානය ඊ타මත්ම ශක්තිමත් හිතක් බවට පත් කරගන්න ඕනේ. අන්න ඒ පත් කර ගැනීම තමයි අපි මුලින් ධම්ම කරේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ කරන්න බලාපොරොත්තු වෙන දේ මොකක්ද? මේ කරන්න බලාපොරොත්තු වෙන දේ මොකක්ද? ඉතින් එතෙන්ට යන්න අවශ්‍ය කරන සියලු වැඩපිළිවෙල සකස් කරගන්න ඕන පින්නත් එහෙම වුණොත් මේක තමන්ගේ තුලින් තේරුම් ගන්න පුළුවන්. දැන් කියනකොටම තේරුණා. නේද? කියනකොට තේරෙනවා ඕ මට ඕන විදිහට තියාගන්නත් බෑ, මට ඕන විදිහට කටයුතු කරන්නත් බෑ කියලා. මේ මොකද කරන්නේ ගෙදර ගියාට පස්සේ? නේද බෑ කියලා තේරුණාට වැඩේ පටන් ගන්නවා නේද අඩි පොලේ ගහගෙන වැඩේ පටන් ගන්නවා නේද ඒ වුණාට ප්‍රාර්ථනා ඇති වෙනවා ඒ කියන්නේ කියන දෙයට වැඩිය හැඟීම වෙනස් වෙනවා මේ දෙක එකක් කරන්න නම් තමන්ගේ තුලින් මේක දකින්න ඕනේ. තමන්ගේ තුලින් දකින්න ඕනේ. මේ බලන්න. ඔය දැකීම කියන එක ගැන අපි මෙහෙම හිතමු. ඔන්න අපේ ගෙදරක ඉන්නවා ඉන්න පුද්ගලයෙක්ව හදිස්සියම අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියන්නේ මැරුණා නෙවෙයි. ඔන්න දැන් නෑ හොයාගන්න නෑ. ඊට පස්සේ මට දැන් වෙලාවකට සිතුවිලි ඇති වෙනවා කොහේ හරි ගිහිල්ලා මැරිලා වැටලාවත් දන්නේ නෑ කියලා. වෙලාවකට හිතනවා නෑ නෑ නෑ නෑ එහෙම වෙන්න දෙයක් නෑ කියලා. ඔන්න මට ආරංචියක් එනවා කොහේ හරි තැනක මුතු ශරීරයක් තියෙනවා කියලා. ඔයාලගේ කෙනාගේ වගේ නිකන් උස උස මේ මහත එහෙම ඒ වගේ කියලා. දැන් මට මොකද ඇති සිතුවිලි? මැරිලා තියෙන්නත් පුළුවන්, යා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් කියලා. මං ගිහිල්ලා බලනකොට මෙන්න මුණින් අතට වැටලා තියෙන්නේ මේක. ඒත් මට එතන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා. මම මෙහෙම මූණ හරවනවා. හරවනකොටම මට මට පේනවා මං හඳුනා ගන්නවා මේ අපේ ගෙදර කෙනා තමයි කියලා. හඳුනාගන්නේ එක සිතකින්ද නැද්ද? අවසාන එක සිතකින්. මේ සිත් පේලියක් එතන ක්‍රියාත්මක වුණාට අන්තිමට හරියටම හඳුනා ගන්න වෙලාවේ පහළ වෙන්නේ එක සිතක්. ආන්ගේ හඳුනා ගන්න සිත පහළ වුණාද ඒ පහළ වීමත් එක්කම ඊළඟ සිතුවිල්ලක් ඇති වෙනකොට මෙතන තියෙන ස්වභාවය මොකක්ද මෙයා මැරුණේ නෑ කියන සිතුවිල්ල ආය කවදාකවත් එන්නේ නෑ නේද මෙයා මැරුණා කියන සිතුවිල්ල මිසක්කා මෙයා මැරුණේ නෑ කියන සිතුවිල්ල ආය කවදාකවත් කවදාකවත් එන්නේ නෑ අර බලන්න අපේ සිතුවිලි પરම්පරාව ගැන හිතලා බලන්න අපේ සිතුවිලි પરම්පරාව ගැන අතීතේ ඉඳන් අපිට ආපු පේලිය. මේකේ නොදැනුවත්කම හින්දා මට සිතුවිලි ඇවිල්ලා තියෙනවා මෙහෙම මෙහෙම. සිතුවිලි ඇවිල්ලා තියෙනවා නොදැනුවත්කම හින්දා. ඔය වගේ දැන් අපි කියපු තැන උනේ මොකද්ද? මම ඔය කියපු තැනත් කරේ අපේ සිතුවිලි ගැන නේද? එතන මොකද උනේ මුලින් ඉඳන්ම මැරිලා නැතුව ඇති, මැරිලා ඇති, මැරිලා නැති ඇති, මැරිලා ඇති කිය කිය සිතුවිලි ආවා. නේද? ඒ ඔක්කොම මැරිලා නැතුව ඇති කියන සිතුවිලි ආවේ නොදැනුවත්කම හින්දා. ඒ වෙනකොටත් මැරිලා හිටියේ. දැන් මම මේක දැක්කා. ප්‍රත්‍යක්ෂවම දැක්කා. ආය තර්කයට අහු වෙන්න දෙයක් නෑ. ආය අනුමාන කරන්න දෙයක් නෑ. ප්‍රත්‍යක්ෂව දැක්කද එතනින් එහාට මොකක්ද වෙන්නේ? දැන් එන සිතුවිලි කොහොමද? මැරුණේ නෑ කියන සිතුවිලි වලට ආයෙ එන්න බෑ. ආයෙ එන්න බෑ. නේද? ඇයි? ආ ආවෝද වුණා ඒක. නේද? ආ එහෙනම් එහෙම එහෙම හිරවීමක් මේකේ කරන්න පුළුවන්. යමක් අවබෝධ වුණාම පරණේවට එන්න හම්බෙන්නේ නෑ. පරණ කොච්චර මං එයා මැරිලා නෑ මැරිලා නෑ මැරිලා නෑ කියලා ගොඩ මෙනෙහි කරලා තියෙනවා. දැන් අපිත් කියනවා මෙත්තානුස්සතිය කියලා පුළුවන් තරම් මෙනෙහි කරන්න කියනවා. මරණානුස්සතිය කියලා පුළුවන් තරම් මෙනෙහි කරන්න කියනවා. අසුභානුස්සතිය කියලා පුළුවන් තරම් මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරපුවම මෙනෙහි කරපුවම මෙනෙහි කරපුවම මෙනෙහි කරපුවම ඒ සිතුවිලි ප්‍රබල වෙයි ප්‍රබල වෙයි යන බව අපි දන්නවා. නමුත් කොච්චර මෙයා මැරිලා නැහැ කියලා මම මෙනෙහි කරත් අන්තිමට මරණය මම අත්දැක්කනම් එතනින් එහාට මැරුණේ නෑ කියලා මෙනෙහි කරපු සිතුවිලි ඔක්කොම අහෝසි වෙනවද නැද්ද? ඒ තමයි ඇත්ත දැනගැනීම. ඒ වගේ මේ මේ හිත තුළ ඇතිවන ධර්මයන් පිළිබඳ ඇත්ත තමන් තුළින් දැක්කනම් ඒකට සමවැදිලා. හරිද? මොනවද ඇත්ත? අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ඇත්ත මේ සිතුවිලි වලට සමවැදිලා Tamange ඇතුලෙන් දැකගත්තා නම් පින්නත් නේ අරකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ආය එන්නේ නැහැ. ආය එන්නෙම නැහැ. නිට්ටයයි සුඛයි ආත්මයි කියන සිතුවිලි එන්නෙම නැහැ. එන්නෙම නැහැ. තේරෙනව නේද? ආන්ගේ දැක ගැනීම සඳහා තමයි අපි මේ ගන්න හැම උත්සාහයක්ම ගන්න. හරි? එතකොට දැක්ක ගමන් මොනවද නැති වෙන්නේ? තණ්හාවයි නැති වෙන්නේ. එහෙනම් තණ්හාව හේතු වෙච්ච මේ තණ්හාව හේතු වෙලා අපිට සකස් වෙච්ච මනෝ සංචේතනාව අන්න තණ්හාව නැති වෙනකොට නැති වෙනවා. මොකද ඒක පටිච්ච සමුප්පන්න හින්දා. තණ්හාව හේතු වෙලා මනෝ සංචේතනාව නැති වෙනකොට මොකද වෙන්නේ? තන් ඒක තණ්හාව දුර වෙනකොට මොකද වෙන්නේ? ආය නැවත නැවත නැවත නැවත සංචේතනාවන්ගේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. සංචේතනාවන්ගේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එතකොට මොකද වෙන්නේ? විඥානයේ ඉදීම නැති වෙනවා. විඥානයේ හට ගැනීම නැති වෙනවා. ඒ මොකද විඥාණයට ආහාරයක් නැති වෙන හින්දා. ඉතින් ධම්මානුපස්සීව වාසය කිරීම සඳහා කැමති අයට කැමතිද දන්නේ නැහැ. ධම්මානුපස්සීව ඉන්න කැමතිද දන්නේ නැහැ. කැමති නේද? මොකද අකමැති නේද? ධම්මානුපස්සීව ඉඳ ගියාමනේ වැඩේ තියෙන්නේ. ඉඳ ගියාම මොකද? ආ එක එක කියව මතක් කරනකොට ඒ පැත්තටම හිත යන මොන ධම්මානුපස්සීද? නේද? ඒ උපදින ධර්මයන් විඳ විඳ ඉන්නවා මිසක් අයෙහි යථාභූත ස්වરૂපය පිරික්සන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න. මම හැමදාම කියන්නේ. මොකද්ද වැඩේ? හිත ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට කොහොමද කරන්නේ? සීලය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා වේතන විසුද්ධිය ආදී වශයෙන් තියෙන පිරිසිදු කිරීම. ඉතින් ඒ විදිහට හිත පිරිසිදු කරගෙන මේ ජීවිතය අවබෝධ කරගන්න යෙදෙව්වොත් තමන්ට මේ ජීවිතය අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම උතුම් සැනසීමෙන් සැනසෙන්න පුළුවන් එකද මේ අත්න් වෙන අපි ප්‍රාර්ථනා කරනවා මේ ජීවිතයේදීම උතුම් සැනසීමෙන් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති